පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න. ඒ බෝලම්පේ හ්ම් දැන් ඇති බිරුවා හ්ම් යනවා කූඩුවට ආන්නේ මාන්නේ. හ්ම් ආහා. දැන් එන්න ඔය දෙන්න මෙහාට. බුරාම්පි අපට හැමදාම බුරනවා වෙද මාමේ. ඒ බුරන එක සමහර සුනකේන්ගේ සිරිතක්. ඒ කියන්නේ වෙද මාමේ බුරන්නේ නැති සුනකේනොත් ඉන්නවද? <laughs> කලාතුරකින් එහෙම සුනකයුලොත් ඉන්නවා. <laughs> මේ ලොකුට මතක ඇති මං හිතන්නේ මේ මුවන් පැලැස්සේ හිටිය පොල් කඩාපු ගබයියා. ඕ ආව්. ගබෝසින්ු මට මතකයි. <laughs> මේ ගමේ මිනිස්සු ඉස්කෝලේ ආමිනේ ගබෝසින්ු කියන නම දිග වැඩි හන්දා ගබා නැත්තම් ගබෝ ඒත් නැත්තම් ගබයියා කියලයි මිනිහට කතා කෙරුවේ. <laughs> ඒ ගබයියා බොහොම හිත හොඳ මිනිසෙක්. ඒ හිත හොඳ හන්දද මන්දා මිනිහාගේ එළවලු කොරටුවේ පළගත්තු හැම දෙයක් ගබයියට කලින් හොරු මුක්ති වින්දා. නෝද. ඉතින් ගබයියා ගිහින් හැමදාම ආරච්චිලට පැමිණිලි කරුවා. කොහොම හරි ඒ හොරු නවත්තන්න ක්‍රමයක් බලන්න කියලා. හ්ම් අපේ ආරච්චිල කෑ ගැහුවේ නැත. මේ අහපන් ගබා මට හැමදාම බෑ මේ ඔය ඉඩමට හොරු වනින එක ලවත්තන්ට. උඹ ඇති කරපම් මල්ලි. දැන් මට මතකයි ඒ කතාව. ගබයියා කොහෙදෝ ඈත ගමකට ගිහින් බල්ලෙක් ගෙනාවා. ඒ මොකද මේ ඈත ගමකින් බල්ලෙක් ගෙනාවේ? මේකද ගබයියා හිතවලු ගමේ ඉන්න සුනකයින්ට ගමේ ඉන්න හොරු මස් කටු දීලා යාළු කරගෙන ඉන්නවයි කියලා. <laughs> අන්න ඒ හන්දා පිටගමකින් ගෙනාපු සතා රැට එළියට දැම්මේ නැහැ. උට බොම ආදරෙන් ගේ ඇතුළෙම තියාගෙන හැදුවලු දරුවෙක් වගේ. කොටිම ඌ නිදාගත්තේ ගබයියාගේ බූරුව දෙන්නේ. අනේ ඉතින් කොහොමද වෙදමා මේ හොරු ඇල්ලුවේ සතා? හොරු අල්ලන්න තියා ඌ බිරුවේවත් නැහැලු. ඒ තියා ඌ බුරන්ට දාන්නේවත් නෑෂෝ. ආනිසෝ. ඒ හන්දා ගබයියා බුරලා පෙන්නුවලු. බුරන්න හැටිය. ඉතින් රාත එළියේ හොරු ඇවිල්ලා ඇති කියලා හිතුනම කවුද බිරුවේ? ගබයියා. <laughs> ඒකම ගබයියාගේ නම ගමේ කොල්ලෙක් වෙනස් කරුවා නේද? ඔව්. ගබයියට බුරයියා කිව්වා. එහෙම කියලා වෙනස් කරුවා. ඒක නෙවෙයි ඉස්කෝලේ නෝලි. වෙදමාමේ. සුනකයින්ට ඔය බලු නම කොහොමද පට බැඳුනේ කියලා දන්නවද? අනේ වෙදමාමේ. ඒකේ නිරුක්තිය හොයන්න මට නම් බෑ. නාමෙල්ලන් දන්නව ඇති. කෝ අපේ නාමෙල්? වැස්ස තද වෙන්න කලින් මට තියෙනවා වැඩ වගේක් කරන්න. ඒ හන්දා මං යනවා. කෝ මගේ දූ බිසෝ. ආරච්චි මහත්තයා කේන්තියෙන් පුපුර පුපුරා ඉන්නේ. කොරවන්න තරමට වහින්නේ නෑ ලොකු. මගේ නකාලිට කොදෙන්නම. ආ ආ ආ මේ වගේ වැහි දවසක අපි ඒ කාලේ දවසක් දා අපේ හේන පැල උඩට වෙලා සිව්පති කියව මතකද? හ්ම්. විසෝට ඉස්කෝලේ ඉගෙනගත්තු කාලේ වෙච්ච දේවල් තාමත් මතකද? හ්ම්. අනේ මට නම් ඒවා දැන් මතක නැහැ. මම දැන් කල්පනා කරන්නේ අපේ ඉදිරිය යහතින් ගත කරන්නේ කොහොමද කියලායි. ඉදිරි කල දසාවත් ඒ යට ගියා වගේම ගෙවිලා යන්නේ. ඒ හින්දා ඔයාම නේද මට කියලා දුන්නේ අතීත රාත්‍රී හීනයක් වර්තමානයේ අද දහවල අනාගතයේ හෙට දවසක් කියලා. <laughs> හ්ම් මට එක වෙලාවකට අපේ ඒ අතීත සුන්දරත්වය මතක් වෙනවා බිසෝ. හ්ම් අපි ජීවත් වුණේ මනහර සුන්දර ලෝකයක. අපි කවි ලිව්වා, ඒව කියෙව්වා, විනෝද වුණා. මට තාමත් මතකයි බිසෝගේ මිහිරි කටහඬින් කියාපු කවිවල තිබුණු සුන්දරත්වය. මේ ඇයි දැන් ඔයාලට බැරි මේ වගේ රස කවියක් ගයලා මගේ හිතේ තියෙන මේ දුක මොහොතකට හරි මග හරවන්න? හ්ම්? මම මේ පැලටේම කිව්වේ ඔය අර මංකොල්ලකාරයන්ගෙන් බැටකාලා හිත කලකිරිලා හූල්ලපු හිඳයි. නරක වෙලාවට අද වහින්ට පටන් ගත්තානේ. බිසෝ මං කැමති සෝබා දහමේ වෙනස්කම් දකින්න. අවුව, වැස්ස, සුළඟ, අහස් ගර්ජන, විදුලි කිටීම. ඒ වුණාට මතකද අපි දෙන ඉස්කෝලේ නිවාඩු දවසක ආන්තරේ ගොඩහ තියෙන අපේ පුරාන් හේනේ අත්තාලේ උඩට නැගලා ඉන්න කොටත් මේ වගේම වහින්ද පටන් ගත්තා. හ්ම් ඔව් මට මතකයි. එදා ඔයා හොඳ පැල් කවියක් කියවා. මේ මතකදී පද හතර. ඒ කියන්නේ සිව් පදය. එහෙම නැත්නම් හී පදය. අනේ මට දැන් ඒක මතක නෑනේ. මේ ඔහුම ඔය පිදුරු මිටියට හාන්සි වෙලා අර ඇද හෙලෙන බරුසාව දිහා බලාගෙන ටිකක් කල්පනා කරන්නකෝ. හ්ම් එතකොට මතක් වෙයි. මට මතක හිටියට එදා අපි දෙන්න ටිකක් පොඩි මේ බහින්බස් වීමක් හින්දා මම වැහි පොද වැටෙද්දිම පාරට බැස්සා. වැස්ස තද වෙනකොට අපි අර එගොඩ තියෙන පැලට ගොඩ වෙලා රෑ වෙනකල්ම ඉති ගත කෙරුවා. දැන් මතකද කිල්ලි? <laughs> ඒ කියන්නේ අපිට ඒ කාලෙත් අසමග එකක් තිබුණනේ. ඒ හින්දා නේද අහස ගොරවද්දිම හිරිකඩ වැටෙද්දිම අපේ ගෙදරින් පිට වෙලා ඇවිද්දි තෙමි තෙමි. ආ මට දැන් මතකයි මේ පද හතර. අන්න හරි. කියන්න බලන්න මේ මිහිරි හඳින්ම බිසෝ. <laughs> ඒ සිව්පදය අහලා එදා මං තෙමි තෙමිම ගෙදරින් පිට වුණා මතකද? ම්ම්. ඉන්ට බලන්න. ආ හරි. කොහේ යන්ත දැයි ඔබ එළියට බැස්සේ වැඩි දුර යන්ට බැරි වෙයි මේ මහවැස්සේ ජීවිතයේ මිහිර ඇත කරදර අස්සේ කොතනක ගියත් මම එමි ඔබ පසුපස්සේ ෂා කොයි තරම් අගේද මේ සංකල්පය බිසු මේ හැඟීම ඒ ස්වර මාධුර්ය කටහඬේ සැඟවී තියෙන මිහිර ඉතින් මම කොහොමද මේ කෙල්ල අමතක කරලා යන්නේ ඊ කවුරු දකීවි? හැමදාම මාව බය කිරුවානේ කවුරුත් දකී කියලා. ඔයා කියාපු ඒ කවුරුත් කවදාවත් මන් නම් දැක්කේ නෑ. ඇයි නැත්තේ? ඔයාට මතකද අර වෙදිකාරයා? අපි අර හිඹුටු කැලේ රිංගලා මේ වගේ ළඟලා හිටි දවසක ඒ මිනිහා ඇඟිලයි දුර වෙච්චද? <laughs> ඔව් ඔව් ඔව්. වෙදිකාරයාට පීනස් සමාරෝහින්දා කැලේ යට හැංගිලා ඉඳද්දි කිඹුමක් ගියා. <laughs> කිවිසම පිට කෙරුවා. <laughs> අන්න හරි. අන්න ඒ වයින් එකක් පිට වෙන්න නහයට ආවම කොයි චණ්ඩියටවත් බෑ ඒක නවත්තන්න. පිට වෙන්න ඉඩ දෙනවා ඇරෙන්න. <laughs> අමි ඔයාට පුළුවන්ද කිවිසුමක් පිට වෙන්න ආවම සද්ද නැතුව පිට කරන්න. කො බලන්න සද්ද නැතුව. මුළු මුවන් පැලැත්තටම ඇවුණා ඒක. නේද? ඒක නෙවෙයි. දැන් අපට කතා කරගන්න තියෙන වැදගත්ම දේ මොකන්ද? අපි කොහොමද කවදද මේ හැංගිමුත්තන් සෙල්ලම නවත්තලා හොඳ අඹුසැමි යොලක් වගේ ජීවත් වෙන්නේ? මේ බිසෝ ඒ කාලේ මට ලියාපු පෙම්හසුන් වලින් කවි වලින් කීවේ මොනවද කියලා වට මතකද? මං ආදරේ කීවා. ආදරේ කීවා. ඒ විතරක් නෙවෙයි. දැන් කියාපු අර කවි හතරවෙනි පදයේ තේරුම දැනගෙන තිය අදහස මට කීවේ ඔය. මේ දැන් නම් වැස්ස පායනවා වගේනේ. මේ මේ මේ මේ මාත්‍රිකාවෙන් පිටපණින්ට කාරි නෑ. කොතනක ගියත් මම එමි ඔබ පසුපස්සේ කීවා නේද? ඉතින් මම මේ දැනුත් ආවේ ඉතින් මං එන්නම්. ඔයා හොය හොයා මෙහෙම ඉන්නකම්. ආහා මම මෙහෙන් යන දවසේ. බලන්ටකෝ එදසිය තෙමි තෙමි එළවලු කොටුවේ ගොළු බෙල්ලුවා හිඳි නැහැටි. මේ මේ මම මෙහෙන් යන දවසෙත් මා එක්කම යන්න එනවද නැද්ද? එච්චරයි මට දැනගන්න ඕනේ බිසෝ. මං කැමති කැමති කැමති. එතනේ මන් දන්නේ මං කීප සැරයක්ම කීවනේ ওই ප්‍රශ්නේ නෑ අප්පච්චිගෙන් අහන්න නැතුව මට බෑ තීරණයක් ගන්න කියලා. මේ ගැන අප්පච්චිගෙන් අහන්න ගියොත් අපේ ගැමියෝ කියනවා වාගේ හොරාගේ අම්මගෙන් පේනහන්ට ගියා වගේ දැනේවි. බිසෝගේ අප්පච්චි කවදාවත් අපි දෙන්නට විවාහ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මෙහාන්ට බිසෝ මම් පිටගමක ඉඳලා මෙහාට ඇවිත් මේ පැලැස්සටයි මේකේ ඉන්න මිනිස්සුන්ටයි විශේෂයෙන්ම ආරච්චි මහත්තයාටයි අවුරුදු ගණනාවක් කරපු සේවය අබ්බමල් රේණුවක් තරම්වත් ගණන් ගන්න නැති ආරච්චි මහත්තයාට දැන් මාව ලොකු ඉසරදයක් වෙලා වගේ මට දැනෙන්නේ. එක වෙලාවකට මට හිතෙනවා ඇයි මම මෙච්චරත් බාල්දු වෙවි මේ පැලැස්ම රිංගලා ඉන්නේ කියලා දිසෝ. මං දුප්පත් වුණත් හොඳ ආත්ම ගරුත්වයක් තියෙන නිලියෙක් බිසෝ. ඔය ඔය අඬලා වැඩක් නෑ බිසෝ. බිසෝ. මම සේරම දන්නවා. මට බෑ තීරණයක් ගන්න. මං කොහොමද අම්මව දාලා පිට වෙලා යන්නේ? උන්ද මැරේ මං ගිය දාට. හ්ම්. එහෙමනම් අපි අම්මවත් එක්ක යමු දුම්බරට. අම්මා අපේ කලාව තප්පච්චි පිස්සුනට එදාට මේ ඉමක් කොනක් නොපෙනෙන ප්‍රශ්නේ වහාම විසඳගන්න බැරි වුණොත් මම මේ මුවන් පැලසේ ඉඳලා තේරුමක් නැහැ බිසෝ. මේ වෙදසියෙන් අපි දැන් යමු වෙදසියගේ ගෙදරට. අපි සීයාගෙනුත් අහලා බලමුකෝ මොනවද කරන්න ඕනේ කියලා. ඕන්න දැන් නම් රැස්ස තුරල් කෙරුවා ළමයිනේ. හ්ම්. ආයෙත් වහින්ද කලින් නරකද ගෙදර යන්නේක. හ්ම්. ඔව්සී අපි එන්න තමයි ලෑස්ති. හ්ම්. ආ. වෙදසිය ගොළුබෙල්ල සෑහෙන ගොඩක් එකතු කරගෙන නෙමේ. ආ. අපි බොහොම මාන්සි වෙලා වවන දේවල් නාමෙල් ගොළුබෙල්ල එක රැයෙන් ඉල දානවා. ඒ <laughs> හින්දා මම මේ උන් එකතු කරගෙන යන්නේ. මෙදසී ප්‍රංශයේ සමහර පළාත්වල මිනිස්සු ගොළු බෙල්ල උයලා මේ කෑමට ගන්නෝනේ. ගොළු බෙල්ල කනවා? <laughs> ඔව්. අපි පිළිකුල් කරන එක හරියද මන් දන්නේ නැහැ. නමුත් අපේ උපහරණයක් තියෙනවනව. කෙනෙකුගේ වස තව කෙනෙකුගේ රස කියලා. මේ වෙදසී ගෙදරට කවුරුත් ඇවිල්ලා ඉන්නවද දන්නේ මේ මම බිසෝ එක්කලා එකට එන එක හොඳද? ඇයි මේ හදිසියේ එහෙම හිතන්නේ? කවුද ගෙදරට ආවිසි? ඉස්කෝලේ ආපින්නේ. අන්න හොඳයි. අපි අන්නාමේ ඉස්කෝලේ නැන්දත් අපේ පැත්තේනේ. ආ ආ එතකොට මේ වෙදසියා කාගේ පැත්තේද? අනේ මට සමාවෙන්න වෙදසියේ. වෙදසිය නැත්තම් අද අපි දෙන්න නෑ මේ ලෝකේ. අම්මා. ඇයි මයිදුවේ? දැන්වත් බැරිද ගෙදර යන්න? නාමය කොහොමද? දැන් හොඳටම සනීපද නාමෙල්ට? ආ, ඔව් ඉස්කෝල් නැන්දේ. ආන්තකෝ 200කින්. නැකයි. නාමෙල්ට කායිකව ශාරීරිකව නම් නාමෙල්ට දැන් හොඳ සනීපයක් තියෙනවා. ඒත් මානසිකව කොහොමද කියලා කියන්න මට අමාරුයි. ඒ කියන්නේ නාමෙල්ල පැහැරගෙන ගිය හොරු ගැන බය වෙනවා නෑ නෑ නෑ නෑ ඒ අස්තන්න බීතිය දැන් පහ වෙලා මං හිතන්නේ එහෙමයි නේද නාමේ ඕ වේදසියේ දැන් නම් ඒ ගැන මට බයක් නෑ ඒ කියන්නේ ඒ ගැන බයක් නැත්තම් වෙන මොනවා හරි බයක් ගැන තියනවද හිතේ නාමෙල්ගේ ඒ පැහැරගෙන ගිය හොරු ආයෙත් ඒවි කියලා සැකද නාමෙල්ට? උන් ආවත් මට දැන් බයක් නැහැ. මේ වෙද සීයයි මේ ඉස්කෝලේ නැන්දයි අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා ඉන්නකන්. ලොකු මැනිකේ. නමුත් මගේ හිතට දැනෙනවා ලොකු වේදනාවක්. ඈ විතමාම. නාමයට ලොකු හිත වේදනාවක් දැනෙනවයි කියන්නේ. කිව්වම මොකද? මට නම් බෑ එහෙම දෙයට ප්‍රතිකාර කරන්න. ම ඔව් ඔව් මං හිතන්නේ මානසික වේදනා ඇති වුණොත් ඒවා හේතුපත්යන් වලට සම්බන්ධ උදවිය වීම මම නම් දන්නවා ඒ හේතුප්‍රත්‍යයන් මොනවද කියන්නේ ඒත් ඉතින් මට නම් බෑ ඒ හේතු වහක් කරන්න. මොනවද මේ කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ ඉස්කෝලේ නෝනා. ලොකුමණිකට මම මීට කලින් කීප සැරයක් මේ ගැන තෝරලා කිව්වනේ. නමුත් ඉතින් කිසිම වැඩක් සිද්ධ වුණේ නැහැ. ඒක නෙමෙයි. වෙදමාම මොකද්ද කියන්නේ? දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ ඊළඳාරියාගේ හිතේ තියෙන ආය කියන වේදනාවක් ගැන. මේ වේදනාව මොකද්ද කියලා අහන්න කලින් කරුණාකරලා ඔය විසෝදු යන්ත කාමරේට අපේ සිරිත් විරිත් කරු කරන මව්පියන් ගුරුවරුන්ගේ හොවදම් පිළිපැදලා ඇදුණු ගෑනු දරුවෙක් ඉස්සරහදී. හරි. හරියට හරි වෙත මාමා. බිෂෝ කාමරයට පිට කරපු එක බොහොම හොඳයි. මං කැමති දෙයක් කියන්නද වෙද මාමා? කියන්න කියන්න. ඕනම දෙයක් කියන්න. මට ඒ ගැන යමක් කියන්න අවසර නම් මං කැමති මේ නාමෙලුත් ටික වෙලාවකට අර එළියට යනවා. සත්‍යකින්ම. මේ මං ගියා. <laughs> <laughs> ආ ගියානේ. ලොකු අදාවේ බිසෝගේ අසනීප ගතිය හොඳ නම් gedara එක යන්න නේද? ඕ ආරච්චි මහත්තයාගෙන් බේරෙන්න බෑ. බිසෝගේ ලෙඩ සනීප නම් අද මේ එකෙන්ට කියලා. ඇයි මේ හදිසියෙ මේක යන්නේ කියන එකයි ප්‍රශ්නේ. ඇත්ත කියන්න ලොකු මැනිකේ. ලොකු මැනිකේ දන්නම කාරණාව. නමුත් අපිට කියන්න බයයි. එහෙම නේද? පින් සිද්ද වෙයි මේක එලිදරව් කරන්න එපා. පිට කාටවත් නොවන්න. අපේ ආරච්චි මහත්තයාට මුදියන්සේගෙන් දිගමඩුල්ලේ හිටිය කාලේ ලියුම් ලැබුණා. බොහෝම නරක කනගාටුදායක ආරංචියක් ගැන. මේ ඒ ආරංචිය මොකද්ද කියලා තෝරලා කිව්වා නම් බලන්න. මුලින් මුදියා ලියලා එවවලු නාමෙල් අපේ සල්ලි අරන් පැනලා ගියා කියලා. හානේ හැබැයිද ඊට පස්සේ ලියලා එවවලු අර රත්තරන් නිදානේ හාරලා අරගෙන ඒක යායට ආපු තවලන් හරක් පිටපටෝලා දුම්බරට අරන් යනකොට පැලැස්සේ ඉන්න ගණන්කාරයෝ නාමෙල්ව අල්ලලා කුඩලාගෙන ඈත පළාතකට අරන් ගිහින් තලලා ඉතං යාමතරුවනේ සහ ගහන අපරාධයන්නේ කරලා තියෙන්නේ ඉතින් ඉතින් කියන්ටකෝ උන්නාස්ගිරි කන්දෙන් පහලට තල්ලු කරලා මෙරුවයි කියලා හ්ම් ඒ ටික කරන්ට ගිහින් නොසෑහෙන වද දීලා තියෙන්නේ අපේ ආරච්චිලා උන්නේ බුදියාගේ ලියුම් විශ්වාස කෙරුවා මං හිතන්නේ. ඒකම ඔය දිගා මඩුල්ලේ ඉන්න කවුරාල ලොක්කගේ පුතාට විසෝ දීක දෙන බලාපොරොත්තු වෙයි. එහෙ වී යමුණු 10ක විතර ලොකු කුඹුරකුයි ගේකුයි ගොඩ ඉදමකුයි අරන් දැම්මා. ඔව්. <laughs> අලුත් බෑ නන්දිටයි නැන්දා මාමටයි පෙන්නලා පරස්තාව කරලා දාන්න වෙන්න ඇති. ආරච්චිල දැනගෙන හිටියා නේද? බිසොයි නාමෙලුයි ඉස්කෝලේ ගියපු කාලේ නම් යාළු වෙලා හිටියයි කියලා. මොකද නැත්තේ? ඊයස්සේ බුදියා කාලයක් තිස්සේ බලා හිටියනේ බිසූව බුදියාගේ අර වල්මත්තේ චිපුතාට සරණ පාවා දෙන්න. මං මේ පවුල් වල පටලැවිලි ගැන යමක් කියන්න කැමති නෑ. <laughs> නමුත් විසෝට විශාල දෑවැද්දක් අයිති වෙන එක ගැන ආන් ඒකට තමා මිනිහා ඔය සේරම තිරිකේස් ගෑව්වේ. හරි. හැබැයි ඒ අතරේ ආරච්චි මහත්තයා අර දිගා මඩුල්ලේ ලන්දාරියට විසෝ තීරණේ කරාපු අගක් මොනවා? විසෝව තීරණේ කෙරුවා. ඒ නන්නාඳුනන මනමාලයට මේ ලොකු මිනිකෙක් මං අහන්නේ මං අහන්නේ ආරච්චිලට පිස්සුද? <laughs> ආරච්චිලට විතරක් නෙමෙයි. බුද්ධයාංශයටත් ටිකක්. ඕකට දෙමළෙන් කියන්නේ අර පයිත්‍යා කියලා. කියන්නේ බාගෙට පිස්සු. මං හිතන්නේ ඇයි බැරි මේ මිනිසු දෙන්නටම බිසෝගෙම අහලා ඊට පස්සේ තීරණයක් ගන්න ඈ ඒ ඕනේ මේ මගෙන් අහලා මම කියන දෙයට තැනක් දෙන්න වටිනව නේද? නැතු. වේදනා මා දන්නවා නව. අර ඈත කාලේ නාමල් නැති ශෝකෙන් පිසෝ දිවිනහ ගන්නට නියඟලාල ගෙන්නාගෙන නැතුව ඉතින් එදා හොඳ වෙලාවට ගෙදර හිටිය කොළුවා මේ මොකද්ද උගේ නම? ඒන් කොල්ලා. අයින් කොල්ලා. අනාරි මොද කොළුවේ. විසෝ දිවිහානි කරගන්න හිතාගෙන වේල්ලකින් පහළට පැන්නම කකුලක් කැමැටි වෙලා නොමැරි බේරුණා. ඉතින් ඒ කකුලේ ගන්න බේතක් හදන්න කියලා හීන් කොල්ල කැලේට ඇදියලු. නියගලාලා රගෙන එන්න කියලා. ඒවට නේද වෙද මාමා අර නගා මෙරුවලයි කියලා කියන්නේ. අනාරි. ඒවා හරි වස જાතියක්. කෑවොත් මැරෙනවලු. ඉතින් හේන්කොල්ලා කැලේට ඇතින් ගලා නියඟලාලයි කියලා හිතාගෙන හොඳ බෙහෙත් ඖෂධ වර්ගයක් ගෙනත් දීලා. බිසෝ ඒවා කාලා නිින්දට වැටුණා. හ්ම්. හිතන්ට ඇති නිින්දෙන්ම මැරෙයි කියලා. මේ වෙද මාමා නොහිටින්ට කවදාරි ඒ ටික වෙන්න තිබ්බා. අපේ ගම්වල මිනිස්සුන්ගේ හොඳ කියමනක් තියෙනවලු. හොඳ හොඳ නාද ගම් එළි වෙන යාමෙටයි කියලා. ඒ වගේ මේ නියගලාල කතාවේ ඉතුරු හරි අපි පස්සේ කතා කරමු. කවුරු නමුත් එනවා වගේ මාව මුණ ගැහෙන්න. මේ පොඩි එකට ඉන්නකොද මාමා? අපි දැන් මේ කතා කරුවේ බිසෝගේ ප්‍රශ්නයක් ගැනනේ. හ්ම්? ඒක ඔබතෝ කෝටික ප්‍රශ්නයක් ඉස්කෝලේ නෝන්නේ. මේ පුරස්නේ පැති කීපයක්ම තියෙනවා. ලේසියෙන් විසඳන්න බැරි එව්වා. මේ අහන්ට වෙදමාමි. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා දරුමල්ලෝ නැති කෙනෙක්. දන්නවනේ. මන් දන්නවා ඒක මන් දන්නවා. ඒ විතරක් නෙවෙයි නෝනි. මේ නාමෙල්ලි ලන්දාරියා දුම්බරේ ඉඳලා මේ ඉස්කෝලේ ඉගෙන ගන්න ආදා පටන්. ගුරුතුමාගේ දරුවෙක් වා ආන් ඒ හින්දම තමයි මේ පැත්තේ මොනවද වෙන්නේ කියලා හොයලා බලන්න මාව නිතරම මෙහත් එවන්නේ. බිසෝ ඉගෙන ගන්නට බැරි මෝඩ කෙල්ලේ කියලා ගමේ කෙල්ලෝ hina වෙද්දි නාමල් තමයි බිසෝට උගන්නලා මේ දිස්ත්‍රික්කයේ ඉහළින්ම පාස් කරාපු ශිෂ්‍යාව හැටියට ඒ මදිපිටින් නාමල්ටයි බිසෝටයි එකතු වෙලා ඒ දෙන්නගේ ඉතිරි කල දසාව හොඳින් ගත කරන්නට මාර්ගපාද ලැබෙන්න ඈ අලුත්ම කාර් එකක්. එක්කෝ මුද්‍යාංශගේ පුතා. මොකක්ද එයාගේ නම? සිරිමල්ද? සිරිමල් නම් එපා අරින්ට ගේට්ටුව. අපොච්චි. දිගමඩොල්ලේ අලුත් මනමාලයාවත්ද? ජාන්ජාලයයි. මේ ඔහම ඉන්න මම බලලා ඉන්නකල්. ඔහමම ඉන්න. Thank you. මුවන් පැලැස්ස අද රඟපෑවෝ රත්නලාලි ජයකොඩි, රාම්‍යා වනිගසේකර, උලපනේ ගුණසේකර, රෝහණ සිරිවර්ධන සමග සේනානි වික්‍රමසිංහ. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්.